පෞරුෂාගම නිලක් කරගෙන යන ලබන දේශනා මාලාව ඊළඟ දේශනාව වශයෙන් අද ඉදිරිපත් කියන තිබෙන්නේ පංචස්කන්ධය අවස්ථාවය ආදී මේ සහ විශ්වාසය පිළිබඳ කරුණයි. මේ සෑම එකක් පිළිබඳව ඒ කරුණ විස්තර කරන එක බුදුදානම සේදක්වා ඇත්තේ එකම පාඩයක්. ඒ කියන්නේ රූපස්කන්ධය අවස්ථාවය කුමක්ද කියන අහන ප්‍රශ්නයට දුන් පිළිතුරමයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන සත්‍යස් ස්කන්ධ ආස්වාදයේ දැක්වීම සඳහා උන්වහන්සේ දෙන්නේ කොට වදාළේ. යම් කිසි සුඛයක් ආස්වාදයක් සමන්ගේ රූපේ තුලින් ලැබෙනවා ඒක තමයි රූපස්කන්ධයෙන් ලැබෙන ආස්වාදය කියලා උන්වහන්සේ දෙන්නේ කොට වදාළා. ඒ වගේම වේදනාවෙන් ලැබෙන ආස්වාදයේ සුඛය, සෝමනස්සේ පිළිපදින ආස්වාදයයි සංඥා සංකාර විඥාන කියන එකිනෙක ස්කන්ධයක් වලින් යම් කෙසේ ආස්වාදයක් ලැබෙනවා නම් ඒ ස්කන්ධ වලින් ලැබෙනා වූ ආස්වාදයේ ඒ බව ඥානන වාසේ වෙනවා කියලා. ඒකත් මේ එක එක ස්කන්ධයන්ගේ ආදීනෙන් දක්වන විට උන්වහන්සේ ප්‍රකාශ කළේ මේ සෑම ස්කන්ධ ධර්මයක්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහම මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා විපරිණාම ධර්මයි කියන්නේ. ඒ දුෂ්කර විපරිණාම ධර්ම නිසා මනුෂ්‍යයන් කපුදු පක්ෂයෙන් මාසිතෙන් උපතවදා. මේ වගේ නිස්සාරණය ගැන කතා කරන මේ සෑම ස්කන්ධයක් කෙරෙහිම තියෙනවා වූ සංදරාගයේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීමක් වෙනවා නම් අන්න ඒක ඒ ස්කන්ධවලින් නිදීමක් කියලා පෙන්වන කරා නිස්සාරණය කියන්නේ නිදීම කියන එක. සංදරාගයේ සංදේශයන් කැමැත්ත රාගය කියන්නේ දැනීම. එතකොට රූප ස්කන්ධයේ කෙරේ සංඥා රාගයක් තියෙනවනම් මේක සම්පූර්ණයෙන් නැති කිරීම රූප ස්කන්ධයෙන් ලැබෙන නිස්කාරණය නැත්නම් රූප ස්කන්ධයෙන් නිස්කාරණය ලැබීම. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන සසස්කන්ධ කෙරේ පවත්නා වූ සංදේශා රාගය සම්පූර්ණයෙන්ම අයින් කරානම් එතකොට ඒ ස්කන්ධ කෙරේ අපි බැඳිලා නැහැ. ඒවෙන් අපි නිදහස් වෙලා විමුක්ත වෙලා මේ විමුක්ත භාවයට නිදහස් භාවයට පත් වීම තමයි නිස්කලණය කියන වචනයෙන් මම හිතන්නේ. එතකොට රූපස්කන්ධය කියන සුඛයක් ආස්වාදයක් ලැබෙනවා කියන කතාව සාමාන්‍ය ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කාරණාවක්. නමුත් සත්‍ය වශයෙන්ම මේ රූපස්කන්ධයේ තුළින්ද මේ ආස්වාදය ලැබෙන්නේ කියන කාරණාව සම්මතවට සමහර අය තේරුම් ගන්නට බැහැ. රූපස්කන්ධය තුළින් ආස්වාදයක් ලැබෙන්නේ සමාන්වේ සිටේ ක්‍රියාදාමයේ පවස්ථානයේ පමණයි. සිත තුළින් පහළ වෙන සොම්නස් වේදනාව තමයි මේ කායික සුඛාස්වාදයක් ගැනීම. ඒක නිසා සිතේ පවස්නා වූ ඒ සුඛ වේදනාව නැත්නම් ඒ නැත්නම් සිතේ සුඛ වේදනාවක් ඇති වෙන්නේ නැත්නම් කායික වලින් කිසිම ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. කායේ නිරායාසයෙන්ම ඒකෙන් තියෙන නිසග්නික ගුණයක් වශයෙන් ආස්වාදයක් ලබා දීමට හැකියකමක්. ආයතන. ඒ කියන්නේ කය තුළින් විරායයෙන් ලැබෙන දුක්, විවිධාකාර දුක් වේදනා කර්මද කය තුළින් ලැබෙනවා. ඒක අපේ උත්සාහයක් ඇතුව නැතුව කිසිම උත්සාහයක් නැතුව ඇති වෙන දෙයක්. නමුත් කය තුළින් යම් කිසි ආස්වාදයක් ලැබෙනවා නම් ඒකට අපගේ සිතේ මෙහෙවීමක් අවශ්‍යයි, උත්සාහයක් අවශ්‍යයි. ඒ ආස්වාදයේ ලැබීමට උපකාර වන්නා වූ යම් යම් සත්‍ය ධර්ම තියෙනවා නම් ඒ සත්‍ය ධර්මයේ ප්‍රයෝග ගන්න ඕනේ ප්‍රයෝග එහෙම නැත්නම් කායයෙන් ආස්වාදයක් ලැබෙන්නේ. ඒකෝල් මේ කායයෙන් ලැබෙන ආස්වාදයට බොහෝ දෙනෙක් ආශා කරනවා. ඒ ආශා කිරීම නිසා ඒ ආස්වාදයේ සුවය ප්‍රතික්ෂේප කරනවා. මේ නිසාම බොහෝ විට සංසාරයේ පුරාණ බැඳි බැඳි එළියදී දිගින් දිගටම පෙන්නට සිදු වෙනවා. එතකොට සංසාරේ නැවත නැවත ඉදීම ආදී දේවල් සිදුවන්නේ මේ ආස්වාදය නිසා. මේ ආස්වාදයේ නිහිරක් කියලා සිතා ගන්න මෝඩකම තිබෙන සාස්කල් මේ ආස්වාදයට ඇලීමක් බැඳීමක් නැත්නම් මේ ආස්වාදයේ උපාදාන කිරීමක් සිදුවනවා. මෙහිදී තේරුම් ගත යුතු වන්නේ කය තුළින් ආස්වාදයක් ලැබුණා වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ තුළින් ආස්වාදයක් ලැබුණා ඒ සෑම ආස්වාදයක්ම ජනිත වන්නේ සිත තුළ කය තුළ නොවේ කියන කරුණ. ඊට අමතරව මේ ආස්වාදයේ අපිට මිහිරක් වශයෙන් සුදු ආස්වාදයක් ලබා දුන්නම් ඒක ඇත්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය බව තේරුම් ගන්න ඕනේ. මොකද මේ ආස්වාදයේ යම් කිසි ඇදීමක් ඇති වෙනවා නම් සංහාවක් ඇති වෙනවා නම් මේ සංහාව දුක්ඛ සමුදය සත්‍යය. උන්වහන්සේ දුක්ඛ සමුදය සත්‍යය විස්තර කරනකොට කාම සංඥා, භව සංඥා, විදය සංඥා කියන එක පෙන්වන්නට වදාළා. ඒ දෙක සම්බේසක්තිය කියන්නේ සමාන්ත කියන කරුණ විස්තර කරනවා එහෙම පෙන්වනකොට ඒක කාම සංනාව කියන්නේ අත් වශයෙන්ම පංචකාම වස්තුන් දෙලින් ලැබෙන ආස්වාදයේ විදීමට තියෙන කැමැත්ත. ඇහැ පිනවලා, කන පිනවලා, නාසය පිනවලා, දිව පිනවලා, ශරීරය පිනවලා. මේ තුලින් යම් කිසි සුඛයක් සම්නසක් ආස්වාදයක් ලැබීමට කැමැත්තක් තියෙනවා නම් මේ කැමැත්තට තමයි කාමරාගය කියන්නේ. ඒකෝට මේ කය තුළින් ලැබෙන ආස්වාදයක් කාමරාගයේ එක්තරා කොටසක්. ඒ කාම රාගයේ නැත්නම් කය තුළින් ලැබෙන ආස්වාදයට තියෙන බැඳීම තිබෙන සාකල් නැවත නැවත ඉපදී ඉපදී සංසාරයේ ගමන් කරන්න සිදුවෙනවා. මේක දුක්ඛ සංවේ සත්‍යයේ ආදාන. මේක පළමුවෙන්ම තේරුම් ගන්නට ඕන මේ සෑම ස්කන්ධයක් තුළින් ලැබෙන ආස්වාදයේ විහිරක් වශයෙන් පෙන්නන නමුත් අපව දුකට ඇද ගැනීමට යොදවන දුක්ඛ සංවේ සත්‍යයක් මෙතන ක්‍රියාත්මක වන්නේ කියලා. රේණුකාණී හාමුදුරුවෝ ලියපු පොතක තිබුණ උපමාව ඒකේ දක්වලා තිබුණා ඉතාම සුවඳ රසවත් කෑම කෑමක් ඒකට විශ්ව මිශ්‍ර කරලා තියෙනවා. එයා මුලින්ම ඒක දක්වලා තිබෙනේ කෑමක් කියලා. අපි හිතමු කේක් කෑමක් කියලා කේක් කෑම හරියම ලස්සන පාටක් තියෙනවා, සුන්දර සුවඳක් තියෙනවා, කනකොට හසයක් දැනෙනවා. නමුත් මේකට විෂ මිශ්‍ර කරලා තියෙනවා කියලා හිතුවොත් ඒ විෂ ලැබුණාට පස්සේ ඌට අවුරුදු ගානක් තිස්සේ බොහෝ කාලයක දුක් විඳලා විඳලා මැරෙන්නට වෙනවා නම් එවැනි විෂක් මිශ්‍ර වෙච්ච බව ඒක ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ඒක ඒකේ කැල කන්නේ නමුත් එහෙම අවබෝධයක් නැති කෙනෙක් ඒක කරනවා කෑවට පස්සේ ඉතින් අර විශ්ව ශරීරය ගැටීම නිසා බොහෝ කායික දුරින් විඳින්නට සිදුවෙන සමහරට මරණය පවා විඳින්න අත්දකින්නට සිදුවෙනවා. මේ වගේ තමයි මේ සංකප්පන්ද ලෝකයේ තුන ලැබෙන ආස්වාදය. මේ ආස්වාදයේ මිනිකක් වශයෙන් පෙන්වනවා නමුත් මිහිර විදීම නිසා බොහෝ සංසාරයේ පුරා බොහෝ කාලයක් පුරා ඒ කියන්නේ කියන්නට බැරි තරම් කාල පරිච්ඡේදයක් පුරා සසර දුක් අනුභව කරා ජාති දුක් ජරා දුක් ව්‍යාධි මරණ ආදී දුක් ශෝක පරිදේවා දුක් මුනේක් දුක් දෙකට කම්කටොළ වලට බඳුන්නා ඒ ඒකමනක් නෙවෙයි මේ අවස්ථාවේදී ලැබුණු නිසා සතර පාවල් වැඩිනවා ප්‍රේත ලෝක සෙස්සන් ලෝක අසුර ලෝක නෙවෙයි මේවට වැටෙනවා මේවට වැටෙනවා ගොඩෙන්නට බැරුව කල්ප ගණන් සම්භාවිත බුද්ධාන්තර ගණන් සම්භාවිත කැහෙන්නට සිදුවන මේ සෑම එකක්ම මේ සුඛයට උපාසාදයට බැඳීම නිසා සිදුවන දෙයක්. අනිත් එක තමයි තේරුම් ගන්නට ඕන කරුණක් තමයි මේ ප්‍රාස්වාදය කියන්නේ බුදු දැනීම මාත්‍රයක්. සමාගයේ සිත් තුළ ඇති නැති යන බුදු දැනීම මාත්‍රයක් පමණයි. මේ සුඛාස්වාදයේ සමන් විදිනවා කියන හැඟීම සම්පූර්ණ වෙරදී. සමන්ගේ සපාස්වාදයක් කියන හැඟීම සම්පූර්ණයෙන් වැරදි. මේ මම විඳිනවා කියන හැඟීම තියෙනකොට ඒක උපාදාන කරන එක පහසෙන් කරන්නේ. ඒ පහසෙන් සිදුවෙන. ඒ කියන්නේ මම විඳිනවා කියන්නේ. මෙතන මම විඳිනවා නෙවෙයි මෙතන තිබෙන්නේ ඇති වී ඇති නැති වී නැති යන නම් මාත්‍රයක් කියන එක ඇති සමන්ට තේරෙනවා. මේ නාම මාත්‍රයේ ඇති වී ඇති නැති නැති ගියාට පසුව කිසිවක් ඉතිරිවන්නේ. ඒ කියන්නේ ක්‍රියාදාමය නැතුණාට පසුව කිසිවක් ඉතිරිවන්නේ. ඉතින් ඕක ඇති වුණත් මොකද නැති වුණත් මොකද කියන හැඟීම තමයි තේරෙන්නට ඕන. අපිට ඔයie දැන් අපේ කායික සුඛාස්වාදයක් වෙනවා කියන්නේ ඒක ඒ මොහොතේම ඇති වුණා, ඒ මොහොතේ නැතුණා, ඒ මොහොතේම නැති වෙන්නේ. ඉතින් ඒක තමන්ගේ ළඟේ තමන්ගේ සිත තුළ පහළ වූ ඇතිවීමෙන් නැතිවීමෙන් ගිය සුදු මාම්මාක්ෂයක් තමයි. ඔය නාම මාත්‍රයේ ඇතිවෙන නැතිලා ගියාට ඇති වැඩේ මොකද දැන් ඉතිරිච්ච දෙයක්වත් නැහැ කාටකින් අනිත් අතින් මේක මම වින්දත් ඒකින් ඕවා මේ අහසේ පාවෙන සුළඟ වගේ බුදුහාමුදුරුවෝ ඒ උපමාව පෙන්වන්න කරලා තියෙනවා අහසේ විවිධ සුළඟ සමාහරණ ආසේ උදු සුළඟ යටි සුළඟ මේ ආදී වශයෙන් විවිධ සුළඟ සමාහරණ ආසේ මේ සිත තුළින් විවිධ විවිධ වේදනාවන් ඇති ඇති නැති නැති යන මේ ඇති වෙමින් නැති වෙන වේදනාවන් අපි උපාදාන කරනවා. අපි කියන්නේ සාමාන්‍ය කුසලයෙන් ලෝක සත්‍ය උපාදාන කරනවා. උපාදාන කරගෙන ඒකට ආශා කරනවා. ඒවම සංස්කාර කටයුතු කරනවා. සංස්කාර සංස්කාරයේ දිග්ගැසීමට අවශ්‍ය වෙන කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර රැස් කිරීම සිදු වෙනවා. එතන අවිද්‍යාව පසුබිම් ක්‍රියාත්මක වන නිසායක සිදුවන්නේ. එසේ ක්‍රියාත්මක වීම නිසා නැවත නැවතත් ඉපදෙන. ඉපදී ඉපදී සතර දුක්ම වෙනින්නට සිදුවෙනවා. එතකොට මේ ශ්‍රලඟක් ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ ඒක කිසිම දෙයක් ගන්නට හරයක් නෑ. අපි සිහිනියක් දැකලා ඒක ගැන සතුටු වුණාට ඒ සිහිනේ ඉවරුණාට පස්සේ සතුටු වෙන්නට කිසිම සිහිනයක් නෑ. එතකොට ඒක නිකන් සියුම් දැනීම් මාත්‍රයක් නාම මාත්‍රයක් ඇති නැතිවීමක් පමණයි. ඉතින් මේකට අපි ඇලෙනවා නම් ඒක තමන්ගේ සුගතල තියෙන මුලාව අවිද්‍යාව. එතකොට මේ අන්තස්ථාන ලෝකයේ තුලින් ලැබෙන ආස්වාදය පොදු නම් ගන්න පමණයි නම් මාත්‍යක් පමණයි කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඒක ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා ඕක ඇති වුණත් පැවතුණක් නැති වුණත් සමාජයට ඇති වටිනාකමක් හරයක් අගයන්නවක්වත් නැහැ. ඒ වෙලාවට සුළු මිහිරක් වශයෙන් දැනෙනවා එච්චරයි. නමුත් මේ මිහිරක් වශයෙන් දැනෙන්නේ මූලිකම තිබෙන නිසා. මොකද මේවම ඇත්ත වශයෙන්ම දුක් දුකක් වූ දෙයක් සැපක් වශයෙන් ගන්න මුලාවක් මෙතන තියෙනවා සංඥා විපල්ලාසයක්, දික්ටි විපල්ලාසයක්, චිත්ත විපල්ලාසයක් මෙතන ක්‍රියාත්මක වෙනවා. මේ පරිලාශය කියන්නේ වැරදි ආකාරයෙන් විපරීත හැඟීම් ඇති කරගෙන ඒකේ ඉඳගෙන බැසගෙන සිටින එක. එතකොට මේක සුඛ සුඛ වේදනාවක් කියලා සංඥාවෙන් මුලාවක් තියෙනවා. ඒ වගේම සිත තුළත් තියෙන තමාගේ චිත්ත විපල්ලාශය මේක සුඛ දෙයක්, සැප දෙයක්, සොම්නසගෙන දෙන දෙයක්, ආශා කළ යුතු දෙයක් ආදී වශයෙන්. ඒ වගේම ඒකේ දෘෂ්ටියක් තියෙනවා. මේක සැපයක් කියලා හැඟීමක්. මේ දෘෂ්ටියක් තියෙනවා. එතකොට ඒ ඒ විකල්ලාස ධර්මයන්ගෙන් තමයි මුලාවට පත්වන මෙතෙක් සංසාරේ පුරා. ඉදිරියටත් එහෙම මුලාවට පත්වන නැවතත් අර පෙර බහවලදී ගියාසේම ඉදිරියට යන්න සිදුවෙනවා. ඒකට මේ මේ සුඛය කියන එක නැත්නම් මේ ආස්වාදයේ කියන එක ඇති වුණා පැවතුණා නැති වුණා නැති වුණාට පස්සේ කිසිම දෙයක් ශේෂවන්නේ ඔක්කොම විද්දේ. දැන් මේ සංසාරේ කොහොම ඇති වෙච්ච සුඛාස්වාදයන් දෙක බැලුවොත් එහෙම මේ ජීවිතේ පමණක් නෙවෙයි දැන් මොනවා දීලා තියෙනවා. නමුත් ඒවට ඇලීම නිසා අපි කොච්චර සංසාර දුක්වලපත් වුණාද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගන්නකොට මේක ආස්වාදයක් දෙන දුන්නාට මේක ඇත්ත වශයෙන්ම අර විසමිතර කේක් කෑල්ලක් වගේ දෙයක්ම. බුදුහාමුදුරේ එක්තැනකදී දක්වනවා මේ නිමාපතේ සූත්‍රයේක මෝවැද්දෙක් තනකොළ වැවීම උපමාවක්. ඔය එයා යනවා නුවන් ටික මරාගෙන කන්නට ඉතින් නුවරන් ටිකක් දකිනවා මෙයා කල්පනා කරනවා හොඳට සමකොල ටිකක් පොවන වටේට වැට බැඳලා මේක අවස්ථා කරු මේක ඇතුළට ඔක්කොම මෝ ටිකේ එතකොට මම වැට වහලා එක එක්කෙනා මරාගෙන කනවා කියලා නැත්නම් මරාගෙන විකුණනවා ඉතින් මේ පොඩ්ඩලා හොඳට කනකොල වවනවා වවලා වටේට වැට බැඳලා ලේක්කුවක් විතරක් තබනවා ඉතින් මූඛික අර ඇතුලේ තියෙන තනකොළ ටික හරියට දැකලා ඒක ඇතුලට යනවා. ගියාට පස්සේ මේ මෙයා ගේට්ටුව වහනවා. ඒකට වහනවා. වැහුවාට පස්සේ මූණට යන්න බෑ. ඉතින් ඒ මූණට කිචින කිචින විදිහට ඒ මූණ ටික මරාගෙන හරි ඕන විදිහකට බොහොම සාමයට පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා මේ මූණමැද්දා මේ තනකරණයේ අනේ මේ නෝ මේවා කාලා සුවපත් වේවා මේ නෝ මේවා කාලා සැප ලබාවා නැත්නම් මේ නෝ කාලා මේෙන් සතුටක් ලැබීවා කියන එහෙම අදහස දෙන්න. එහෙම අදහස ගින්නේ තනිකරම මලාවක කෑමේ චේතනාවෙන් මේක කළේ. මේ වගේම තමයි මහණෙනි මේ මාර දන්න ඇහැ පිනවන යම්සා විෂ්ඨෝ කාන්ත මනාප ප්‍රේරූප තියනවා නම් මාර ධම්ම මාර දෙවිය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. කනසිනන සියලුම දේවල් මාර්ග ධර්ම. නාසයේ දිව ශරීරයේ පෙනෙන සියලුම දේවල් මාර්ග ධර්ම කියලා කියනවා. ඒකෝට අර මුවවැද්දා කනුකල වැවුවා වගේ මේ මාර්ග ධර්ම නැති වෙලා තියෙනවා. ඉතින් ඒවට බොහෝ දෙනෙක් පැවැටෙනවා අපිව සංස්කාරයට ඇදලා දාන සතර දුකේ ගැටගාන සංයෝජන වලින් බඳලා ජාති ජරා ආදී දුක් වලට නිවන් ඇදලා දාලා මහා සතර දුකේම දිල්ලන්නට සම්පූර්ණ දේවා. හරියට දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් Tamanda තේරෙනවා. Tamange පංචස්කන්ධ ලෝකයේ ඒකාන්ත වශයෙන්ම දුක්ඛුලියක් හැර වෙන දෙයක් නැහැ කියලා පැහැදිලිවම තේරෙනවා. මේ දුක්ඛුලිය පවත්වාගෙන යන්නට කිසිම අපේක්ෂාවක් වෙන කෙනෙකුගේ සිට දෙන්නේ නමුත් අර තියෙන තරමේ පවත් පැහැදගෙන යනවා කරන්නට දෙයක් නැහැ. ඔලි පැහැදගෙන යනවා. ඉතින් මේක ඇම්ජීම් ආදී දෙන එක වෙන දෙයක්. නමුත් කිසිම ආකාරයෙන් ඒක පවත්වාගෙන යන්නට හැඟීමක් නැහැ. මෙවැනි මහා දුකක් ලබා දෙන මේ ස්කන්ධ ධර්ම ඇති කර දීමට යම් කිසි ප්‍රිය රූප ප්‍රිය ශබ්ද ප්‍රිය ගන්ධ සෝපාදී ලෝකේ යම්සා දේවල් තියෙනවා නම් මුළු විශ්වයේම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයන් හා දුකට ඇදලා දානක දේවල් මේවත් කෙරෙහි මොන බැඳීමක් මොන ඇලීමක් මොන සතුටක්ද මේවා සම්පූර්ණයෙන්ම අයින් කර ඉතේ කියලා අයින් කරන්නට පුළුවන් කෙනෙක් පුළුවන්කම ලැබෙනවා. එවැනි කෙනාට මේ තමන්ගේ පංචස්කන්ධ ලෝකේ නෙවෙයි මුළු බාහිර සං ලෝකෙම විශ්වයේම ඒකාන්ත දුකක් සහ දුක් සමුදයක් වශයෙන් දකින්නේ ඒ දකින කෙනාට මේ නවස්සාදී කියන එක සංකීර්ණ දුක් සමුදයක් වශයෙන් මෙතෙක් පැවැටිච්ච ආකාරය දකිනවා. ඒ පැවැටිච්ච ආකාරය දකිනකොට මේ පැවැටීමට තරම් නික්කහකලිතු නිකාකලිතු තවත් දෙයක් නැහැ කියන අවබෝධය ඇති වෙනවා. යන්නේ එවැනි කෙනෙකුට මේ ආස්වාදයේ කියන එක පංචස්කන්ධ ලෝකයේ තුලින් ලැබෙන ආස්වාදයේ කියන එක සම්නික්කරම දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් අවබෝධ වෙනවා. ඒ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් අවබෝධ නොවන සංකල්ප ජීවමයි. අර විසමිෂ්ඨ කේතයලේ විස තියෙනවා කියලා නොදන්නවා වගේ. ඒකෙන් ඇතිවන ආදීනමය දන්නේ ඒක නිසා Tamanට ජීවිතේ පවා නැති වෙන තුන් මනෝසාරීරික දුක් වේදනා විඳින්නට වෙනවා කියන එක දන්නේ. ඒක නිසා ඒකේ රසයේ සුවඳටත් ඇලෙනවා. ඒක හොඳ සුවඳක් කියලා. ඒකේ ලක්ෂණ පාටටත් ඇලෙනවා. ඒකේ තියෙන මුද්දු භාවයටත් ඇලෙනවා. මොන වලියක් වගේ නේ මුද්දු භාවයට තියෙන ඒකටත් ඇලෙනවා. ඒකේ තියෙන ප්‍රශ්නයටත් ඇලෙනවා. ඉතින් ඔය හැම දෙයකටම ඇලෙනවා. ඇලිලා තමයි ඒ අනුභව කරන්නේ. මේ විදිහට මේ ඇහැකරනාසේ දේව ශරීරය තුළින් ලැබෙන මේවා මේක ඇහැකරනාසේ දේව ශරීරයේ කිව්වනම් ඔක්කොම කාය රූපස්කන්ධයට ඇතුළත් වෙන රූපස්කන්ධයේ ආස්වාදයට ඇතුළත් වෙන. එතකොට ඒවට ඇලීම නිසා සසර දුකට වැටිලා මේ දක්වා විඳපු දුක තේරුම් ගත යුතුයි. දුක තේරුම් ගන්නවා කියන්නේ Tamanට පෙනී යන්න ඕන. අන්න එහෙම පෙනෙකොට මේක ආස්වාදයක් නෙවෙයි ඇත්ත වශයෙන්ම මේක මහා ආදීනමක් දෙන දෙන මහා භයානක වියකරු දෙයක් කියලා තේරෙනවා. ඒ ආස්වාදයට දිය විය යුතුයි කියලා තේරෙනවා. භාවිතබ්බම් විස්තරේ ඒකත් සුඛස්සන්ති වදාමි කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේ සුඛිතම මොනින් උඹලා බිය වීති කියන්නේ. ඇත්ත වශයෙන්ම බිය වීති. පොඩ්ඩක් නෙවෙයි අන්තිමටම බිය වීති. මොකද ඒ තරම් මට මේ සසර දුකට ඇදලා දාපු නිසා. අනිත් අතින් මේ සුඛ වේදනා දුක්ඛ දෝදච්ඡම්බා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන කරන්නේ. මේ සුඛාස්වාදයේ ගෙනදෙන සුඛ වේදනාව මහා දුකක් වශයෙන් උඹලා දැකපළා කියලා. සත්‍ය ඒකයි. ඒත් වශයෙන් මේක දුකක් නමුත් ඒක ලෝක සත්‍යයෙන් තියෙන එක සැපයක් කියලා. ඒ සැපයක් කියන එක තිබෙන ඒ හැඟීම තිබෙන තාක්කල් ඒවට ඇලෙනවා බැඳෙනවා. මේක දුක කියන හැඟීම ඇති වුණාට පස්සේ හැඟීම නෙවෙයි. ඒක තනි කරම අවබෝධයක් පෙනී යනවා. ඇති වුණාට පස්සේ ඒකට ඇලෙන්නේ නැහැ. ඒකට බැඳෙන්නේ නැහැ. මොකද හේතුව මේ සුඛයක් නෙවෙයි මේ දුකක් ඇති වෙන්නේ කියන හැඟීම සමාගයේ සිදුවතර කාවෙද්ලා තියෙනවා. එතකොට සුඛයක් කියලා හිතුවොත් නෙවෙයි මේක දුකක් ඇති වෙනවා දකිනකොට දුකක් ඇති වෙනවා දකින්න තමයි කැමති නැහැ. ඒක කර ගන්නට කැමති නැහැ. දැන් සාමාන්‍යයෙන් මේක දුකක් කියලා දකින්නද බෑ සාමාන්‍ය ලෝක සත්‍යයට. දැන් පරමාර්ථයට හරි සමාධිය හොවා දියුණු වෙලා තියෙන කෙනෙක් කියලා ඉතින් ඇඳෙනින් විලා සිතෙනින් විලා ඇඳයි සිතයි සීතලලා සාදේලා තියෙන සමාධිය. නැත්නම් අපිට ඉහළ ධ්‍යාන මාත්‍රා. නැත්නම් ඵල සමවතා. නැත්නම් ඔය අනිත්‍ය චේතෝ සමාධියෙන් වාසීල සමාධියෙන් තියෙන වෙන සමාධියකට පිටපත් කරගෙන ඉන්න ගමන්ම තමන් ඉතාම මිහිරි වශයෙන් අත්දැකපු ඉතාම ඇලිලා බැඳිලා ආස්වාද කරපු ඒ සුඛාස්වාදයක් ගැන සිහිපත් කරලා බලන්න. සිහිපත් කරනකොටම අර කලින් තමන් අත්දැක දැකලා හිටපු ඒ තියෙන නිගාමිස සාන්ත නිවුණු ස්වභාවය නැති වෙනවා. චිත ඕරාරික වෙනවා, පර වෙනවා, චිතට විශාල දුකක් ඇති වෙන ආකාරයට දකින්නට පුළුවන්. එතකොට තේරෙනවා මේක එදත් දුකක්. එදා අපි සපක් වශයෙන් ගත්තට එදත් මේක දුකක් නමුත් අපිට ඒක තේරෙන්නේ මේ නිවනේ ආස්වාදයක් ගෙන දෙන නාම ධර්ම පහළ වීමම දුකක් කියන එක තේරෙනවා. එහෙම නැත්නම් එයාට ඒක දුකක් කියලා තේරෙන්නේ නැත්නම් මේවා අනිත්‍යයි කියුවත් තේරෙනවා මේවා ආත්මයනි අනි ආත්ම නෙවෙයි අනාත්මයි කියලා තේරෙනවා. දැන් සපාස්සාදේ අනිත්‍යයි දුකයි අනාත්මයි සංස්කාර ධර්මයක්. ඒ කියන්නේ මේකට ප්‍රශ්නයක් සැකයක් නෑ. මේ සුඛාස්වාදයේ අනිත්‍ය කිව්වට ඇරෙනවා. ඒ තමයි අවබෝධය ලැබෙනවා. මේ සුඛාස්වාදයේ මම විඳින්නේ නැහැ නිකන් ඇදලා නැතිලා නාමස්සක් ඒක දුනන් මොකෝ නැතුනන් මොකෝ කියන හැඟීම තිබුණත් ඇරෙනවා. මොකද සුඛාස්වාදයේ සුඛයක් කියන හැඟීම මේගොල්ලන්ගේ සිතට කැවිලා තියෙන නිසා නේද? ඒ සුඛය ගෙන දෙන ආස්වාදය ගෙන දෙන වේදනාව මෙතන ගණන් ගන්නේ මේ සංස්කාරයේ වෙනදෙන වේදනාව ඒකාන්තයෙන් සැපයක් නෙවෙයි මේ ඇතිවෙන දුකක් කියන එක සම්මන්ත්‍රණ කාර්යදිල පැහැදිලිව ප්‍රශ්නකම අවබෝධයක් තේරලා තියෙනවා. එවැනි කෙනෙක් ඒ අවස්ථාව දෙහයන්නේ. මේකට කදිම උපමාව බුදුහාමුදුරුවෝ මාගන්ධ කියලා සූත්‍රයේ දක්වලා තියෙනවා. සෝවාලයක් කෙලිච්ච මිනිහෙකුට සෝවාලේ කහනකොට ඉතින් කැකිල්ලේ තියෙනවා ගොඩාක් ඒක නිසා ඒ මිනිසා සෝවාලේ කහනකොට සුළු ආස්වාදයක් ලැබෙනවා. ඉතින් සමහරවිට කැකිල්ල වැඩි නිසා සෝවාලේ ශක් කරනවා. එතකොටත් ඒ මිනිසා සෝවාලේ ඒක නරක කිරීම නිසා යම් කිසි සුළු ආස්වාදයක් ලැබෙනවා. දැන් මේ නිම බේස් කරන මේ සෝවාලේ හොඳ කරගන්නවා. ඒකකොට දැන් මෙතෙන් සාමිනිය කියලා අහනවා මොකද ඔබ අර තුවාල තිබුණ තැන ගැන ඇයි මෙතන කලින් වගේ සහන් නැද්ද කලින් වගේ ඔබ රක්ෂා නැද්ද මේක මොකද එතකොට ඒ මිනිස්සයා එතන ඒ කලින් තුවාලේ තිබුණු තැන කමන්නට ගියොත් එහෙම නියපොතුවට ඉඳලා කැඳලා මල් කලින් වාගේ දුකක් දැනෙන්නේ. එතන පත් කරන්නට ගියොත් එහෙම දුකක් දැනෙන්නේ. නමුත් ඉස්සරත් ඒ වගේම ඒ කැටීම නිසා ඒ රත් නිසා දුකකුයි ඇති උනේ නමුත් ඒ පුද්ගලයාට කැසිල්ල තිබුණ නිසා ඒ දුක සැපක් වශයෙන් පේනවා. මේ වගේ කාමරාගයෙන් බැඳීම ඒ ආශාව තියෙන තාක්කල් කාමරාග අනුසේ තිබෙන තාක්කල් මේවා සැපක් වශයෙන් තේරෙනවා. මොකද අනුසේ ධර්මයේ කියන්නේ අර කැසිල්ල වගේ දෙයක්. සෝවාලේ සසනවා වගේ දෙයක්. මේ කැසිල්ල තියෙන නිසා වසන්න ඕනේ. ඒකට යාට සැපක් වගේ තමයි තේරෙන්නේ. සක්කරන්න වලත් සපක් වශයෙන් තියෙන. මෙතන මොකක්ද කතා රස්කර කරා සමානට ඒකෙම තුමාල වැඩි කර ගන්නවා එතකොට මේ විදිහට සමන්තම හරියට පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක දුකක් මේ ආස්වාදයේ සැපයක් නෙවෙයි කියලා තේරෙනවා. අන්න ඒ අවබෝධය තමයි ඉතාමත්ම අවශ්‍ය වන්නේ අපි මේ සුඛාස්වාදයේ කෙරේ කියන බැඳීම අපගේ සිත තුළ තියෙන සුඛාස්වාදයේ කෙරේ කියන බැඳීම අයින් කරගන්න. නැතුව මේවා පිළිබඳ පොත්පත් කියලා කරුණු මතක තියාගෙන ඒවත් ඒක වැඩිම මේ කිසිම ආකාරයෙන් මේකට ප්‍රයෝජනයක් නැහැ. ඒ දැනීම නිකන් පොදු දැනීමක් පමණයි. නමුත් Tamanට මොකක්ද ඒ අවබෝධය තිබෙන්න ඕනේ මේ සුඛාස්වාදයේ කියන එක. පංචස්කන්ධ ලෝකයෙන් ලැබෙන සුඛාශාදී කියන එක ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා. වේදනාස්කන්ධය මෙතන ගණන් ගන්න. ඉතින් සංඥාව කෙරෙහිත් ආස්වාදයක් ලැබෙනවා. මොකද සංඥා අපි හිතන ලස්සන රූපයක් දැකලා මේ ලස්සනයි ලස්සනයි කියන මෙතන සංඥාව නිසා එයාට සුඛ වේදනාවක් ලැබෙනවා. ඒක නිසා එයා සංඥාවට පැනෙනවා. සංඥාව තුළින් ආස්වාදයක් ඒක නිසා ලැබෙනවා. නමුත් සංඥාව ඇතිවීමම දුකක්. සංස්කාරක එකතුලින් පහළ වෙන දැන් සුභාකාරය ගැන දුන්නාම ආශා කරනවා. ඒ ආශා කරන නිසා ඒ ආශාවට දැනෙන. ඒ ආශාව දැනෙන නිසා සංස්කාර ස්කන්ධයට දැනෙනවා. ඒක ඒක සංස්කාර ධර්මයක් පමණයි ආශාව ගැන කතා කරන්නේ. අනිත් සංස්කාර ධර්ම වලට දැනෙනවා. කුසල් සංස්කාර වලට දැනෙනවා. අකුසල සංස්කාර වලට දැනෙනවා. Tamange සිතිවිලි ඇති වී නැති වී යන එක තනම් දුකක් බරපතල දෙයක් තවත් නෑ. ඇත්ත වශයෙන්ම ඒක හිතටම හම් බරක්, ලේසක්, ඒක ජීවිත ඕලාරික තත්ත්වයකට පත් වීම. හිතට කිසිම සංස්කාරයක් නැතුව ඉන්නවනම් හරිම සැහැල්ලුයි සැනසෙලා සාන්තයි නිවිලා සීතලයි. නමුත් මේ තත්ත්වය සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට බැරි නිසා සිතිවිලි ඇති වෙන එකම දුකක් කියන එක දන්නේ නැති නිසා ඉතින් මේ සංස්කාරස්කන්ධය උපාදාන කරන එකෙන් ආස්වාදයක් ලැබෙනවා. නැතුව නෙවෙයි. ඒ අර ලෝක පැතිල තියෙන පුද්ගලයා. ඉතින් මේ සෑම එකක්ම ලබා දෙන්නේ ඉන්ද්‍රියන් අරමුණු වෙලා විඥානයක් පහළ වීම නිසා විඥානයක් පහළ වුණේ නැත්නම් එකක්වත් ඇතිවෙන්නේ ඒක නිසා විඥාන සංදේශ පැරේ. විඥාන සංදේශ තුළින් ඇත්ත වශයෙන්ම ආශාදය ලබා දෙන්න කොහෙත්ම නැතිකමක්වත් නෑ. දැන් අපි දන චක්කු විඥානය කියලා ඒක ඒක සුඛයක්වත් උන්නස්සයක්වත් දින දෙන්නට පුළුවන් දෙයක් නෙවෙයි විඥාන මාත්‍රේ කරන්නේ දැනීමක් ඇති කර ගැනීම පමණයි. විඥානාසීතිකෝ විස්සේ සස්මා විඥානන්ති උච්චති කියලා දක්වන්නේ. විඥානනය කරනවා දැනීමක් ඇති කර දෙනවා ඒකයි විඥානය හැම රූපයක් දැක්කම මම දැනීමක් ඇති කරනවා ඒක දැනීමේ කිසිම ආස්වාදයක් නැහැ කයද කන්නට ශබ්දයක් ඇහුවට පස්සේ දැනීමක් ඇති කර දෙනවා ඉතින් ඒ දැනීමේ කිසිම ආස්වාදයක් නැහැ ආස්වාදයක් දෙන දීමට හැකියාවක් නැහැ අපි හිතමු අපි බස් භාරයන් ඉන්නකොට බස් එකක යන සද්දය එනවා අපි දෙකකින් කිසිම ආස්වාදයක් ලැබෙන්නේ ඒ නැත්නම් මානසිකකාරී කියන සද්දයක් නැත්නම් ටිකට් විකුණන ටිකට් එකේ විකුණන යන විදිහට දැන් මොනවා හරි මේ සද්දයක් ඕම් ගන්නවා දැන් මොනවා හරි ඒක කිසි එකට අපි ඇන්නේ අපිට යම් කිසි මිහිරි සිල්ලුවක් වගේ දෙයක් හවොත් මේකට එනවා. අර පාරේ අයිනක ඉන්නකොට බස් එක යනකොට හිතේ ශබ්ද වගේම තමයි මේ සිල්ලුව ඇහෙනකොටත් ශබ්දේ. ඒ තුළින් ආස්වාදයක් ගෙන දෙන්න කිසිම හැකියාවක් නැහැ. අපේ තියෙන පිටේ මොළරුම නිසා ඒවා කෙරේ සංඥා ඇති කරන, ඒ සංඥා නිසා වේදනා ඇති කරගෙන ඒවට ඇලීමක් මෙතන සිදුවන්නේ. නමුත් මෙතන සිදුවන නියම ක්‍රියාදාමයේ යථාර්ථයේ දකින්නට ලෝක සත්‍යයක් නැතිකම නිසා අර විඥාණය ගෙන දුන්නේ ඒ විඥාණය තුළින් වේදනා සංඥා ආදී ගෙන දිලා ආස්වාදයක් ගෙන දුන්න නිසා ඒ විඥාණයත් ඇති කර ගැනීමට සැලකෙනවා. ඒක නිසා අපිට ඇහැට ප්‍රිය රූපයක් දකිනවා කියලා දැකලා මේකට සුඛයි හොඳ රූපයක් කියලා හිතුවා. ඒක නිසා ඒකට සුඛයක් ඇති වුණා, සුඛයට ඇලෙනවා. මේ ඇලිච්ච නිසා අර විඥානය ඇතුලේ නැත්නම් මොකක්වත් කරගන්න බෑ. ආපහු නැවත බලන්න. ඉතින් නැවත නැවත බලන්නේ ඒක නිසා ආල විඥානය හැදිලා තියෙන නිසා නැවත නැවත අහන්නේ අවේදන ලක්ෂණ මේ රීතින් දුවා සංගීතය මොකක් හරි ඔබට රෙකෝඩ් කරලා අහනවා කියන එක ඉතින් නැවත නැවත අහන්නේ ඒක තුලින් ඇති වෙන සෝත විඥානය ලබා ගන්නට ඕන. සෝත විඥානය නිසා ඇති වෙන වේදනා සංඥා ආදී දේවල් ලබා ගන්නට ඕන. ඒ නිසා කියන්නේ මේ විදිහට තමයි වෙන්නේ සින්දරන්න. එතකොට මේ කිසිම විඥාන ධර්මයක් තුළින් කිසිම ආකාරයෙන් සුඛයක් ආස්වාදයක් ලබා දෙන්නට හැකියකම නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා විඥානයේ තුලින් යම් කිසි සුඛයක් සෝමනස්සයක් ලැබෙනවා නම් මේක තමයි විඥානස්කන්ධයෙන් ලැබෙන ආස්වාදය කියලා. ඒවා බුදුහාමුදුරේ එහෙම කිව්වට සායුක් වශයෙන් සිදුවන ක්‍රියාදාමයේ තමාගේ නුවණින් තමන්ට දකින්නට පුළුවන් ශක්තියක වෙන්න ඕන. ඒ වගේම තමයි කිසිම සංඥාවක් වලින් නැතිව තමන්ට සුඛයක් ආස්වාදයක් ගෙන දෙන්නේ නැහැ. නමුත් මේ සංඥාව උපාදාන කරන වෙනාට ඒවා තුළින් සුඛයක් සම්මස්සයක් දෙන දෙන. ඒක තමයි ඔය බොහෝ විශ්යන් ඉගෙන ගන්න. ඒ සංඥා ගොඩ ගන්න. ඒක තුළින් ආස්වාදයක් ලබා ගැනීම තුළින් ඒ අපි ඉගෙන ගන්නවා කියන සංඥා ගොඩ ගහගන්නේ. ඒ ධර්මයේ උනත් සංඥා වශයෙන් ගොඩ ගැනීම ගත වෙනීමක් තියෙනවා. මේකට ඇලීමක් බැඳීමක් ධම්ම සංඥාවක් පවා ඇති වෙන්න පුළුවන්. ඒ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් තුළින් යම් කිසි ආස්වාදයක් ලැබෙනවා නම් මේ ආස්වාදේ තමයි ඒ ස්කන්ධ තුළින් ලැබෙන ඒ සුඛය ඒ සෝමනස්ය තමයි ඒ ස්කන්ධ තුළින් ලැබෙන ආස්වාදය කියලා බුදුහාමුදුරුවෝ දැක්වුවා. ඒතකොට මෙතෙන්දී අපි තේරුම් ගත යුතුන්නේ මේ ස්කන්ධ තුළින් ඒ ස්කන්ධ නිසාම ආස්වාදයක් ගෙන දෙන්නේ නැති බව. විඥානස්කන්ධය තුළින් ආස්වාදයක් ගෙන දෙන්නේ නැහැ. එහෙම කියලා තිබුණා. සංඥා තුළින් ආස්වාදයක් ගෙන දෙන්නේ නැහැ. සංස්කාර තුළින් ආස්වාදයක් ඇති දෙන්නේ නැහැ. රූපස්කන්ධය තුළින් කොහෙත්ම ආස්වාදයක් ගෙන දෙන්නට හැකියකම නැහැ සමානයේ සිටේ ක්‍රියාදාමයක් නැත්නම්. අපි හිතන සීනටි කරලා ඉන්න මිනිහෙක් කියලා ඒකේ ඒ සීනටි පුද්ගලයා තාම ප්‍රිය කරන කායික ආස්වාදයක් යා ගැඟුල ගිහිල්ලා අතුල්නවුවත් ඒ මනුස්සයාට කිසිම සීය නැති නිසා කිසිම ආස්වාදයක් නැහැ. නැත්නම් බඩ නිින්දකට ගිහිල්ලා ඉඳලා ඉන්නමුනේ ඒ මනුස්සයා කොච්චර ප්‍රිය කරන ඒ කායික ස්පර්ශයක් වුණත් ජීන් ගෑවන් ගෑවුණත් ඒ මිනිහට ගානක් නැහැ. ඒක නිසා තේරුම් ගන්න ඒ වගේ නියම සත්‍යය බුදුහාමුදුරු කිව්වට ඔය විදිහට දේශනා කරාට මේ මත පිටින් තියෙන කාරණාවයි ඒකේ තියෙන ගැඹුරු අර්ථය තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ගැඹීරත්වය ඒකයි. මත පිටින් අර්ථයක් තියෙනවා ගැඹුරු අර්ථයක් තියෙනවා සමුනාගත අර්ථයක් තියෙනවා. නීවෝ අතෝ නීතෝ අතෝ ගම්බීරෝ අතෝ ගුල්හෝ අතෝ පටිච්චන්නෝ අතෝ ආදී වශයෙන් ආදක්නවා. දැක්මවත්යක් වෙනවා පටිච්චසමුප්පාදයේ ගැනමතු පිටාස්යක් තියෙනවා ඒ වගේම පමුණුවාගත යුතු අර්ථයක් තියෙනවා නියුවට ඒක පාදක කරලා තවත් ලබාගත අර්ථයක් ඒක ඒක පාදක කරලා ඒ කියන මතු පිටාස්යෙන් පාදක කරලා තවත් ලබාගත යුතු අර්ථ තියෙනවා ඒ විදිහට ඒ ධර්මයේ විවිධ අර්ථ තියෙනවා මේ අර්ථපරිසම්විදාව හරියට ඇති කෙනෙකුට ඒක පැහැදිලි වන හැම අන්තයකින්ම හැම දෘෂ්ටි කෝණින්ම දර්ශනය වෙනවා නැති කෙනෙකුට ඉතින් අර මතු පිට ධර්මයේම එල්බගෙනවා. එල්බගෙන ඉතින් ඒකම හරි කියලා හිතාගෙන කටයුතු කිරීම තමයි සිදුවන්නේ. ඒ වගේ තමයි මෙතන මේ පංචස්කන්ධයේ ආස්වාදය ගැන කතා කරනකොට තියෙන පාඩය. කායතුනේ සුඛයක් සෝමනස්සයක් ලැබෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන තුනේ සුඛයක් සෝමනස්සයක් ලැබෙනවනේ. ඒකයි මහණෙනි මේකේ තිස්සන්දයක් කෙරේ පවත්නා වූ ආස්වාදය කියලා දක්වනවා. ඒක නිසා ඒවා දකින්න මේවා ආස්වාදනය වෙන්නේ මේක දුකක් මේවා අපිට සැපගෙන දෙන දේවල් නෙවෙයි දුක් සමුදය සත්‍යයක් ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් දකින්න මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් දකින්නට ඕනේ දුක් වශයෙන් දකින්නට ඕනේ අනාත්ම වශයෙන් දකින්නට ඕනේ විශේෂයෙන්ම දුක් වශයෙන් අවබෝධ කරගත යුතුමයි ඒකේ ප්‍රතිදු කරගත්ත තමයි මේවා දෙලේ තියෙන ඇලීම අයින් කරගන්නට පුළුවන් වන්නේ සැපක් කියලා හිතන්නේ කියොත් ඒකට තියෙන ඇලීම අයින් කරන්න බැහැ දුකක් කියලා හිතුවොත් තමයි ඒක අයින් කරගන්න පුළුවන් මෙයට පුළුවන් සමහරවිට ඉදින්දා ජීවිතයේ අත්දැකීම් අනන්තවත් දබල ඇති ඕල් ශබ්ද බල රාග ටිකක් එහෙම ඇතුණු තමන්ගේ සිත කොයිතරම් දැවුනද තැවුනද පිච්චනවද කියලා. ඒකට කියන්නේ පරිණාමයට සංසාරයට පත්වනයි කියලා. ඉතින් ඒ ඒවා සැපක් සැපක් වශයෙන් තමයි ලෝක සත්‍යය හිතන්නේ. දෙවීමක් කියන්නේ. දෙවීමක් කියන්නේ. ආගේන පරිදයිහාමි කියලා එහෙනම් වංගී සාමුද්‍ර ප්‍රකාශ කළා මේ ආනන්ද හැමදෙත් යනකොට පායි. ලක්ෂණ කාන්තාරූපයක් දැකලා මේ වන්දිය සාමුදුර රාහත් වෙන්න දෙසලා මේ රාගය ඇතුළ අනිබුද්ධානන්ද ස්වාමීන් වහන්සේ මගේ සිත රාගයෙන් දැවෙනවා මට පිහිට වෙන්න පිහිට වෙන්න කියලා ඉඳලා සිටියා. එතකොට මේ ඔක්කොම ධාතු වශයෙන් බලන්න කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට රාගයෙන් කයි දැරිනා මේ රාගයෙන් දැවෙනවා කියන එක. ඒකෙන් අදහස. ඒ දැවීම Tamanට දැවීමක් වශයෙන් තේරුම් ගන්නට නැතිකම නිසා තමයි මේ ආර්ගයේ ආස්වාදයක් තියෙනවා කියන මුලාව වෙලා තියෙන්නේ මේ මුලාව අපි අයින් කර ගන්නට ඕන ඒ අවිද්‍යාව තිබෙන තත්ත්වවල මේවට ඇලීමක් තිබෙනවා. ඒකෝට මේවා මින් ලැබෙන ආදීනමයි. මේක අමුතෙන් දැනගන්නට දෙයක් නෙමෙයි. මේ සෑම එකක්ම අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධර්ම. එතන අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි යන්නේ. විපරිණාමය කියන්නේ ඒ නිරන්තර වෙනස් වීම නිසා මේ අනිත්‍යයි කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි යන්නේ විපරිණාමය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන නිසා වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙනවා එතකොට මේ අනිත්‍ය භාවය නිසා මේවා විපරිණාමය නිසා අනිත්‍ය විපරිණාම දුක් මේවා තුළින් දුක් ලබා දෙන එක නිසා මේවාගේ ආදීනවේ අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා තමයි මේවාගේ ආදීනයක් ඇතිවෙන්නේ. කය තුළින් ඇති වෙන ආදීනවේ තරම් ආදීනම ගොඩක් වෙන එකම ස්කන්ධයක් තුළින්වත් ලැබෙනවා කියලා හිතන්නට බෑ. ඒ තරම් ආදීනම ගොඩක් මේ කය තුළින් ලැබෙනවා. ඒ කය අපිට පෝෂණය කරන්න, නඩත්තු කරන්න, ආරක්ෂා කරන්න, දුකින් මුදවන්න, දෙදවලින් මුදවන්නට ආදී විවිධ ආකාරයෙන් කරන්න තියෙන කර්තව්‍යයන් ගොඩ දකින්නකොට මේ කය සෝදන්නට, පවිත්‍ර කරන්නට, නිදි කරවන්නට, සීතල කරවන්නට, උෂ්ණ කරවන්නට, මොනවේක් දේවල් කරන්නට තියෙනවා දකින්නකොට මේක කොයිතරම් ආදීනව ගොඩක්ද කියලා Tamanට තේරෙන්න ඕනේ. පොඩ්ඩ වරදින්නත් බෑ පොඩ්ඩක් හදුන් සෑම්පල් කරන කාරි කැඩෙන්නත් පුළුවන් බෙදෙන්නත් පුළුවන්. නැත්නම් වැඩකටුවානි දේවල් එයාට මෙයාට කැඩිලා බෙදිලා පොඩි වෙලා පැනලා ඒ වගේ දේවල් ගන්නත් පුළුවන්. මේකේ වෙන්නට තියෙන ආදීනව මෙතකයි කියලා හිතන්නද බෑ. මෞකසේ ඉඳලම මරණම් කොට උපාන මේ රූපස්කන්ධය තුළින් කොච්චර ආදීන ලැබුණාද? ජරාවටපත් වීමම නැති මේක කෙරේ කරන්නේ. වෙන මොකක්වත් නෑ. අපි ඉඳන් ඉන්නවා හැමදාම අපිට මේ පැත්තෙම ඉන්න පුළුවන් වෙයි කියලා. ඒක කවදාවත් සිදු වෙන දෙයක්. ඒක නිසා මේක ජරාවටපත් වෙන ජරාවටපත් වීම තරම් ආදීනයක් තවත් නෑ. ඒක තුළින් රසයේ තියෙන හැම ඕනම රෝගයක් හැදෙන්නට පුළුවන්. Taman හිතනවා නම් මේක නිරෝගී අපිට මේ රෝගය හැදෙන්නේ නැහැ කියලා ඒක මූලකමක්. ඕනම රෝගයක් ඕනම අවස්ථාවකදී ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක තුළින් ඇති වෙන ස්වාභාවික ඇතිය තුළින් ස්වාභාවික වශයෙන් ඇති වෙන මහා දුක්. සෑම දුක් නොකෑවත් දුක්. විපාසාවට වතර දීවත් දුක් වතර නොදීවත් දුක්. කොරමල මොහොත පහ කරන්න අරම මේව වෙනින ඔක්කොම දුක්. කොතෝද පවිත්‍ර කරණේවත් දුක්. ඉතින් මේ ලෝක සත්‍යයට සාමාන්‍ය ජනතාව ලෝකයට තේරුම් ගන්නද බෑ මේක දුකක් කියලා. මේක මහා ආදීන බුද්ධියක් කියලා තේරුම් ගන්නවා. ඉතින් මේකට ඇලියලි බැලි බැලි හිතන මේ ආදීන හරියට දකින පුද්ගලයාට තේම මොන මොන කර්මයකටද මේ ශරීරය මම මේ විදිහට පවත්වාගෙන යන්නේ මම නෝන මගේ නෝන දුක් පින්දයක් දුක් සංදයක් දුක් සත්‍යයක් මේ විදිහට කාවල පොවල නාවල නිදි කරවල සීතල කරන්නට උෂ්ණ කරලා උෂ්ණ වෙලාට ආරසා කරලා මෙදිනත් මංගේ මාදාපරා කරලා දේ තේ දිල්ලලා නිවේකාකාර සාධ්‍ය සම්පන්න කරන මොන ඉලව්වකට මේක පවත්වාගෙන යනවාද කියන එක තමයි තේරෙන්නේ. ඉතින් මේක තරම් බලක් එයාට තේරුනේ නැහැ. මේකයි බුදුහාමුදුරු කියන්නේ අර නික්කිතිස්වා දරුම් බහර නඤ්ඤම් බහර නනාදී කිය. මේ බර පැත්තකට විසි කරපළම නැන්නේ දෙන බරක් ණය බදා ගන්නට යන්න දෙපා කියන එකයි වෙන්නේ. ඉතින් ඒව සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්නට බෑ සාමාන්‍ය ලෝකයට ඕවා විශ්ේ නුවණ කරුණු. ඒක නිසා මේ වගේ නියම තත්ත්වය සාමාන්‍යතරට හෝ භාවනා දියුණුවයි විශ්ෙන් තේරුම් ගන්නට ඕනේ. ඉහළ කියලා මාර්ගඵල ලබනකොට මේවා පිළිබඳ ඉහළ ඉහළ අවබෝධයක් ලැබෙනවා. පරිම අවබෝධය ලැබෙන්න නම් උපරිම කියන්නේ අපිට අවශ්‍ය වෙන මට්ටමින් උපරිම අවබෝධය ලැබීමට නම් මහත් කන්නට ඕනේ. මහත් තුනක් ඒ උපරිම අවබෝධය ලැබෙන්නේ නැහැ. රාජ්‍යච්ච සියදෙනෙක් ගත්තත් අවබෝධ සියයක් 1000ක් ගත්තත් අවබෝධ 1000ක් ඊට වඩා උසස් අවබෝධ ලැබෙන ප්‍රතිසම්පදාරණිත නාසන්තෙන් කෙනෙකුට ඊටත් වඩා උසස් අවබෝධ ලැබෙන්නේ අසුමහා ශ්‍රාවකයට ඊටත් වඩා අවබෝධ ලැබෙන්නේ අග්‍රබණා ශ්‍රාවක අග්‍රශ්‍රාවක දෙන්නන් වහන්සේට ඊටත් වඩා අවබෝධ ලැබෙන්නේ පස්සේ බුදු කෙනෙකුට ඊටත් වැඩි අවබෝධයේ සීමාවක් නැතුව අසීමිත වශයෙන් සියල්ලම දක්නට පුළුවන් අවබෝධය ලැබෙන සම්මා සම්බුදු කෙනෙකුට සම්මා සම්බුදු කෙනෙක් මේවා කෙරෙහි දක්න අවබෝධය සාමාන්‍ය රහස්‍ය කෙනෙක් දක්න අවබෝධය සංසන්දනය කළොත් එහෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මහා පොළොව නම් මේ සාමාන්‍ය රහස්‍ය කෙනාගේ අවබෝධය වැඩි කරේකට වඩා අපලයි. ඒක නිසා මේ අවබෝධය සම්පූර්ණ අපට අවශ්‍ය මට්ටමකවත් අවබෝධය සම්පූර්ණ කරගන්නට නම් මේවේ තියෙන ආදීනවේ තේරුම් ගන්නට වේදනාවේ ආදීනවේ දුක් වේදනාවේ ආදීනව මේ දන්නවා. සුඛ වේදනාවට ඇලීම නිසා ඇතිවෙන මේ තේරුම් ගන්නට. ඒ කොච්චර ඇලි ඇලි ඉඳන් නැති වෙන එකම සාදීනවා. නැති වෙච්ච ගමන් දුකටපත් වෙන එකක් සාදීනවා. සුඛ වේදනාව ඇති කර ගැනීමට උත්සාහ කිරීමක් සාදීනවා. මේ සුඛ වේදනාවට ඇලීම නිසා සසරට බැසීමක් සාදීනවා. දුක් වේදනාවට ඇලීම නිසා මේ ජීවිතයේදී කොච්චර දුක් ගැහැට සම්පරිවෘත විඳින්න සිදු වෙනවද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සමායිත අඩදම්බර කලකෝලාල් නිමි මරුන් වාගේ දේවල් පවස්සේ දෙනවා ඒ ඇලීමට සුඛ වේදනාවට ඇලීම නිසා. එතකොට සංඥාවට දෙන සංඥාවේ තියෙන ආදීන මේ ඔක්කොම අනිත්‍යයි. කොච්චර අපි ඉගෙනගෙන ගොඩ ගහගෙන හිටියත් විශේෂම කොච්චර ඉගෙනගෙන හිටියත් ටිකක් කල් යනකොට ඕක මතකක් තියෙනවා. ඒ කාලේ නිර්වේදන පාඩම් කරගෙන ඉගෙන ගත්තා. නමුත් ඒ ඔක්කොම අද වෙනකොට මතක නැහැ. මම විෂයම් 50කට වැඩි ඉගෙනගෙන තියෙනවා. උදේ ඉඳලා රැ වෙනකම් මරැද්දෙන් නිදිමරාගෙන ධානම් කරලා එනකොට ඒව ගැන හැඟීමක්වත් දැනෙන්නේ. එදා ඒ සංඥා උපාදාන කරගෙන විඳපු දුක බලනවා නම් ඒක කොයිතරම් ආදීන ගොඩක්ද කියලා හිතනවා. සංඥා විරහිත සිත තබාගෙන ඉන්න ඒ තරම් නිවීමක් නෑ. නමුත් ලෝකයක් නොතේරෙන නිසා ඒවා මේ සංඥාවේ ආදීන දන්නේ ඒවා උපාදාන කරනවා. සංස්කාරات එමය. සංස්කාර ඇතිවීමම සිත තුළින් සිටිවිලි ඇතිවීම දුකක් නම් ඒවා නැති නිසා කුසල සංස්කාර උපාදාන කරගත්තට පස්සේ ආදීන වල බලන්න පිළිවෙන අපේ තෝගෝ බුදුහාමුදුරෝ ඉදිරිච්ච තැන පින්නම් පාවතන ධම්මත එතනට කොටන ආදී දේවල් බැලිය යුතුයි කියලා බුදු පියාණන් වහන්සේම ශ්‍රද්ධා සම්පන්නය විසින් බැලිය යුතු බව දක්වලා තියෙන ස්ථාන හතරක්. දැන් දීවිච්ච තැන බුදු වෙච්ච තැන පළවෙනි ධම්ම දේශනා කරතු තැන පින්නම් පාවතන සම්පන්නවන්තය විසින් බැලුවේ. දැන් අපි හිතමු මේක බලන්නට කෙනෙක් යන කොයිතරම් ආදීනව ගොඩකට දුක් ගොඩකට ඒ පුද්ගලයාක් පත් වෙනවද කියලා ඒ සංස්කාරේ උපාදානයේ තියෙන නිසා සිදුවන්නේ. ඒ කුසල සංස්කාරය උපාදානය කරගෙන නිසා යන්නට පෙර ආතුම මාසයකට පමණ කාලයක් දුක් විඳින්නට. ඔය ඒවා පිළිබඳේ යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට ගියාම කොච්චර දුක් ගැහැට කම්කටොළු විඳින්නට කියලා. ඊළඟට ගියාට පස්සේ හරියට කෑමක් බීමක් වත් නැතුව මහව විට දෙදෙවිලා ඉන්නට පහසුකම් නැහැ කුලසේ ඉඳන්නට හැකියාවන්නේ ඉතින් මහා දුක් ගොඩක් ඉන්න. පස්සේ කුසලයේ සිදුවන එක සම්දාහ ඇති වෙන වෙන දෙයක්. සමහරවිට ආවට පස්සේ සමානියක් දෙකක් යනකම් ඒක බැටි දුක් තමයි තියෙන්නේ. ඉතින් මේ සංස්කාර වලින් තියෙන ආදීනේ මිනිසුන්ට තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න බැරි වෙනකොට ඒ ආදීනේ නිසා ආදීනේ තේරුම් ගන්න බැරි නැතිකම නිසා ඒව උපාදාන කරනවා ඒව අල්ලනවා ඒව අගය කරගෙන තව තවත් රැස් කරනවා. ඉතින් ඒ රැස් කරන්නේ පංචස්කන්ධ ධර්ම කියලා දන්නේ. ඒකයි ප්‍රධානම මුලාව. ඒ කුසල කුසල සංස්කාර රැස්වෙන කොටත් පංචස්කන්ධ ධර්ම රැස් වෙන්නේ අකුසල ධර්ම රැස් වෙන කොටත් පංචස්කන්ධ ධර්ම රැස් වෙන්නේ ඒක නිසා පංචස්කන්ධ ධර්මම නැවත නැවත ඇති වෙනවා. එතකොට මේ පංචස්කන්ධ ධර්ම ඇතිවීම දුක පහළ වීම. දුකක් ඇතිවීම. ඉතින් මේක සාමාන්‍ය සත්‍යයට තේරෙන්නේ සංස්කාර ස්කන්ධය තුළින් ලැබෙන ආදීනවේ මොකක්ද කියලා. මේවා අනිත්‍ය ආදීනවේ කියනකොට අනිත්‍ය දුක්ඛ විපරිණාම කියන කොටස් ඕනම සංස්කාරයක් ඇති වෙනවා පැවැත්මක් නැති වෙනවා අනිත්‍යද කිය. වෙනස් සත්‍යයට පස්සේ. දැන් අපි මෛත්‍රී කරලා ඉන්න බොහොම හොඳට. තව ටිකකින් කම්හාරයට අනාගාමී වෙච්ච කෙනා තරහ සිද්ධ තියෙනවා. ඒ ඔක්කොම වෙනස් ස්වරූපයකට පස්සේ. අර මෛත්‍රීව කෙරේ කියන්නේ ඒකට මේ මෛත්‍රී. මේ විදිහට ඕනෑම සිතිවිලි ධර්මයක් වෙනස් ස්වરૂපයකට පත් වෙනවා මේකත් මේකේ තියෙනවා කියලා. මේ සංස්කාර තුළින් විශාල දුක් ලබා දෙනවා. මොකද සිත තුළින් මේ සංස්කාර ගැදීම නිසාම තමයි නැවත නැවත ඉදදීම සිදුවන්නේ. ඒ ඉදදීම සිදු වෙනකොටම සංසාර දුක් තමන්ට තේරෙනවා. අතීතයේ මෙලෙහිම මේ තරම් දුරට විඳයි කියලා. අතීතයේ යම්තාක් ඈතට Tamanට දකින්න පුළුවන් නම් ඒ තාක් දුරට කියන්නේ දකින්න නෑ හිතන්න පුළුවන් නම් ඒ තාක් දුරට මෙතන දුකේ ප්‍රමාණය Tamanට තේරෙනවා. ඒකවට තමයි මේ සසර දුක අවබෝධය මේ සසර දුක දන්නේ නැති මිනිසුන්ද ඉතින් මේවා ඔක්කොම සැප දේවල් වශයෙන් හිතාම උපාදාන කරගෙන කටයුතු කරන තමයි සිදුවන්නේ මේ නිසා සංස්කාර ස්කන්ධයත් මහා ආදීනව ගොඩක් දුක් ගොඩක් කියලා අවබෝධ වෙන්නේ එතකොට මේ සංස්කාරස්කන්ධයට තමයි අර ආස්වාදේ කියන එකත් ඇතුළත් වෙන්නේ. එන එකක් නෙවෙයි. අර කලින් කිව්වේ ආස්වාදේ කියන්නේ ඒක සංස්කාරස්කන්ධයට ඇද්දන්න. ඒක සංස්කාරයන් හේතුන්ගෙන් හටගත් ධර්මයක්. එතකොට එතනත් වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා, විඤ්ඤාණයක්. ඒක හතර සමගිය එකක් තමයි ආස්වාදේ කියන්නේ. එතන මේ වේදනා සංඥා සංකාර විඥාන වල සංස්කාර කියන වචනේ චිත්ත චිත්ත සංස්කාර පිටිනේ නම් එතකොට විඥානස්කන්ධේ පැවැත්මම මහා විශාල දුකක් අපි මෙතන තීනටි කරනම ඔක්කොම දවස් හතකට කියලා ඉතින් කිසිම ප්‍රශ්නයක් අපිට නැහැ. ඔච්චර ලෝකේ වැස්සත් ප්‍රශ්න නෑ අකුණු ගැහමත් ප්‍රශ්න නෑ බෝම්බ රටේ මොන යුද්ධ කලකෝලවල තියෙනවා කියලා ග්‍රාමත් ප්‍රශ්න නෑ කොච්චර උෂ්ණ තිබ්බත් ලැබුණේ මොනවා තිබුණත් ප්‍රශ්න අපේ සිත නිරුද්ධ වෙනවා අපිට කිසි දුකක් නෑ මේ විඥානයේ කරන පොදේ තමයි මේ ඔක්කොම දුක නිදහස් ඒක නිසා මේවා දැනගන්නට මේ ඔක්කොම දුක් වශයෙන් අවබෝධ කරගන්න බලන්න. අවබෝධ කරගත්තාට පසුව Tamanthම තේරෙන්න ඕන මේ පංචස්කන්ධ ධර්ම ඒකාන්ත වශයෙන්ම පරිතින දුකක් කියලා පවස්සන් දුක්ඛම් පැවතීම දුකක්. මේක නිවියම කියන එකමයි සැපේ කියන්නේ. ඊළඟට තියෙන පංචස්කන්ධයන්ගේ නිස්සාරණය නිස්සාරණය කියන්නේ නිදීම කියන එකයි. නිමුක්ත භාවයට නිදහස් භාවයට පත් මේක කොච්චර මන් ධර්මයක් වශයෙන් කියන මේ ඇද කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අත්හස් වෙන්නට මොනේ පංචස්කන්ධයේ විමුක්ත භාවය ලබන්නට ඒ කියන්නේ රූපස්කන්ධය කෙරෙහි විමුක්ත වුණාට පස්සේ රූපස්කන්ධය කෙරෙහි තියෙන සංදරාගය සම්පූර්ණයෙන්ම අයින් වුණාට පස්සේ රූපයෙන් රූපයෙන් නිස්සාරණය තමයි. සංදේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලීම. කැමැත්තක් හෝ ඇලීමක් තමයි රූපස්කන්ධයට හෝ බාහිර ජීවි ශරීරී කවර රූපස්කන්ධයකට හරි තියෙනවනම් ඒක සම්පූර්ණයෙන් නැති වී යාමට තමයි රූපයෙන් මිදුණය කියලා කියන්නේ. නැත්නම් රූපයට බැඳලා රූපයෙන් මිදෙන්න තමයි. ඉතින් වේදනා සංඥා සංඛාර වලට ඇවිල්ලා බැඳලා සිටින තාක්කල් රූපයෙන් මේ ස්කන්ධ වලින් මිදෙන්නේ ඒවා මේ නිස්සාරය ලබන්න නම් මේ එක එකක් කෙරෙහි පවර්ණව සංදේවාගේ සම්පූර්ණයෙන්ම අයින් කරන්නට ඕනේ. ඉතින් මේක කිසි කෙනෙකුට අයින් කරන්නට බැහැ වහත් කරන එකක්. අනාගාමී වුණා තියෙනවා. රූපස්කන්ධයටත් තියෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන සිසු ස්කන්ධ වලට ඒ තියෙන බැඳීම ඇදීම තියෙනවා. ඒකයි නැවත එකදීමක් සිදුවන. ඒක නිසා රහස් වෙන තෙක්ම පවත්නා වූ ධර්මයක් මේ නිස්සාරණේ කියන එක මෙවැනි වචනයක් දෙකකින් කියලා ඒක වෙන කරන්න පුළුවන් දේශනාවක් නේ. පැය පහක් වගේ දිගටම කරනවා නම් මේ දේශනාව තරමද්දරටෝ කියන්නට පුළුවන්. ඉතින් ඒක කියුවට මේ ඇයිද තරම් ප්‍රයෝජනක් වන්නේ නැහැ. එතකොට නිස්සාරණය කියන්නේ චන්දරාගය සම්පූර්ණයෙන් නැති කිරීම. එක එක ස්කන්ධයක් පිළිබඳව. මේ විදිහට රූපයේ තියෙන ආස්වාදයේ ආදීනවේ නිස්සාරණය දකිත. එක එක ස්කන්ධ වෙන වෙනම දකින්නට ඕන. වේදනාව පිළිබඳව සංඥාව සංකාර විඥාන පිළිබඳව පවර්ණව ආස්වාදයේ එක එක ඒ ස්කන්ධ තුලින් ඇති වෙන ආස්වාදයේ ඒ ඇදෙන ආදීනවේ ඒ ලැබෙන නිස්සාරණය ලැබෙන්නට. මේ නිස්සාරණය හරියට අත්දැක්කොත් මේ සියලුම දේවල් සම්පූර්ණයෙන්ම අයින් කරපු තැනක් වෙනවා. එයාට විමුක්තෝ කෙනෙක්, නිදහස්ෝ කෙනෙක්, රහත්ෝ කෙනෙක් ආදී වචන පාවිච්චි කරනකොට මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇතත් මේ සංසාර දුකින් මිදීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරලා මේ දේශනාව දැන් මෙහෙම කරන්නේ. දෙවියන් දම්පින් දුමා ආකාශත්තරට කියන පාඨයකින් ආකාශත්තර බුම්මත්තා දේවානාගමේ දෙකව පින්යන්තම මොදිතා සාසනමන පාසත්තරදි බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සංඝං මොදිස්සා චරණගතන දේශනං පාසත්තරදි බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සංඝං මොදිස්සා මං කරන්තේ සාත්නේ කන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛ්‍ය අවහන්නෝ දෝ සබ්බ දුක්ඛා අමිච්ඡතු මේ කුල සියලුම කුසල සත්‍යයෙන් මියගේ මෙලව නම් සතරම වෙනම් කුසල සේවණිය නිසලසීම නම් මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සිනිස්ස නිච්ඡම් මද්ධා පුතායනෝ චක්කාරෝ ධම්මා වර්ධන්ති ආයවන්නෝ සම්බරං ආරෝග්‍ය සම්පත්තේ සම්ප සම්පති නියුත රතෝ නිවන් සම්පති ඉනාමේ සමිඤ්ඤතු සුභ සේවා නිවසර දේවා